බොරු වලින් ඔලුව පිරෙව්වේ නැද්ද? ඒ මෙහෙවුම තමයි අදත් පටන් ගන්න යන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් දන්නවා පරදිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අනේ පව්. 19 වෙනි සංශෝධන සූට් එක නැහුවේ උන්නේ හැටදී. ඒ සූට් එකෙන් අගමැතිට ගත්ත ගොඩක් බලය. ජනාධිපතිට ටිකක් තිබ්බ වැඩි බලයක් අගමැතිට ගත්තා. ඉතින් හිතේ සූට් එක ඇඳලා රජා වගේ ඉන්න. කකුල් දෙක වනවන. අනේ පව්. උන්නේ අඳින්න හදපු සූට් එක අඳින්න වෙන්නේ මහින්ද රාජපක්ෂට. සහාට වෙලිදට. ඒක තමයි අද වෙලා තියෙන විපත වික්‍රමසිංහට. දැන් වික්‍රමසිංහ ඉන්නේ විකාරයෙන්. දැන් අපිට ආරංචි පත්තරවල වෙනම අතිරේකයක් දෙන්න යනවලු තාජුඩීන් මරණය ගැන. අනේ තාජුඩීන් මරණය ගැන හොයන්න කලින් රනිලෝ අර මාධ්‍යවේදියා එක්නලිගොඩ එක්නලිගොඩ මරුපෙට ගැන හොයන්නකෝ.